අවස්ථාව සලස ගන්නවා ඒක බොහෝ විට අපි විපස්සනා ධර්ම දේශනාවක් විදිහටත් ධර්ම දේශනා මාලාවක් විදිහටත් පවත්තන එක තමයි කරගෙන ආපු චාරිත්‍රය. ඉතින් ඒ සඳහා අපි කරන්නේ සර්වචනාචේ විසින් දේශනා කරන්න ඉච්ච සූත්‍රයක් නැත්නම් සූත්‍ර පාළියක් ඉදිරියෙන් තියාගෙන ඒ අනුව දේශනාවලියක් විදියට පවත්වන එකයි. ඉන්ෂා අපට දවසින් දවස ඒකව මාතෘකාවේ ටික ටික ටික ටික ගැඹුරට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අනුව අපි එකම පිරිසක් එකම පහලයක්කට නිතිපතා හමු නිසා අපිට අවස්ථාව තියෙනවා මාතෘකාවක ගැඹුරට යන්න. මේ දවස්වල අපි ඉදිරියෙන් තියාගත්තේ සර්වචන්නාදී විසින් දේශනා කරන්න ඉදිච්ච දීර්ඝ සූත්‍රයක්. නැත්නම් දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. ඒකට පසුබු වෙච්ච පුද්ගලයාගේ නම අනුව නම තියලා තියෙන පොට්ටපාද සූත්‍රය කියලා. ඒක ඇත්තටම සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විසින් තබන ලද නමක්. පොට්ටපාද කියන පරිබ්‍රාජකයා පිරිසක් තන වඩාගෙන සර්වචනාංශී වැඩ ඉන්න සවැත්නුර ජේතවනාරාම කිට්ටුවක තවත් ආශ්‍රමයක් කරලා තියෙනවා. දෙපිරිස විවිධ අදහස් මත මතාන්තර තිබුණට ඔබ සුහදව සතුටින් සාමීචයෙන් කතගත කර බව පේන්න තියෙනවා. ඒ වගේම මේ සමය වෙන විට ඉන්දියාවේ ගොඩාක් මේ දාර්ශනික පැත්ත ආගමික පැත්ත ජීවිතය පිටවද ගැඹුර වෙනකට වඩා සාකච්ඡා වෙච්ච යුගයක් බවත් පේන තියෙනවා. ඉතින් දවසක් සර්වචන් වහන්සේ දේවරුවේ හද පෙරවගෙන ආතරෙත් අරගෙන පින්න පාති වඩින්න ආකාශයේ දිහා බලනකොට තාම කල් වේලා වැඩි. ඒ නිසා සර්වචන් වහන්සේ පින්න පාත ගමනේ මග අතරමඟ තියෙන මේ පොට්ටපාද පරිබ්‍රාජිකයාගේ ආරාමයට වඩිනවා වයින්කොට මේ පොට්ට බාද පරිපීඩක බොහෝම සතුටු වෙනවා. අනී භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපි ඉන්න දිහාවට වදිනවා කියලා සර්වචනාසිගේ වැඩපෙවීම ගරුකිරීමක් වශයෙන් නැවත නැවත සිදුවන දකින්න මනාපයක් වශයෙන් තමන්ගේ පිළිස නිස්සද්ද කරනවා සර්වචනසේ ශබ්ද කරනවට කැමති නෑ නිස්සද්ද වෙන්නේ. ඉතින් සර්වචනසේ ගිහිල්ලා වැඩ ඉඳලා ඒ පිරිසගෙන් මොකද්ද මේ කතා කරවෙ හිටිය ආදි වශයෙන් සතුට සාමීචිර මුල කරනකොට පොට්ටපාද පරිබ්‍රාජිකයා තමන්ගේ ගෝලයන් වෙනුවෙනුත් සර්වචනාංශය කෙරෙහි ඇති දැනීම නිසාත් කියනවා කතාව තිබිච්චාවයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වගේ වැදගත් උතුමෙක් අපේ ස්ථානට ආවට පස්සේ අසාධාරණ ගතිය යුතු ගැඹුරු කර්ම තියෙනවා කියලා සර්වචනාංශයේ අවධානය වෙනත් කාරණාට යොමු කරනවා යොමු කරලා මේ මුළු සූත්‍රේ දිහාම පුරාවට දිගෙන සංඥා ස්කන්ධය දිහාවට ගැඹුරකට පංචස්කන්ධේ නාමස්කන්ධයේ වැටෙන සංඥා ස්කන්ධය දිහාට අවධානය යොමු කරමු. යොමු කරවන්නේ වෙච්ච සිද්ධියක් කියලා. ඒ ਸਰවඥාන්සේ වැඩම කරන්න නොබෝ කලකට කලින් කුතුහල ශාලාවේ නැත්නම් සාකච්ඡා ශාලාවේ නැත්නම් ප්‍රජා ශාලාවේ රැස්විච්චි ප්‍රභූන් පිරිසක් මේ අபிසඤ්ඤා නිරෝධය කියන මාතෘකාව අරගෙන මත ප්‍රකාශ කළාය. මේ මත තීරණයකට එන්නේ නැතුව එක එකනාගේ මත අනුව විනිශ්චයකටපත් වුණා කියලා පොට්ටපාද පරිප්‍රාජිකය සර්වචන්නාංශයට ඒ වෙච්ච මේ සම්මන්ත්‍රණයේ සාකච්ඡාවේ සාරාංශ කියනවා. සමහර ඇත්තෝ කියනවා මේ හිතට සංඥාවල් එන්නේ අපිට හැඳිනීම් ලැබෙන්නේ අපි අපි යම් දේවල් හඳුනාගන්නේ කිසිම හේතුවක් ප්‍රත්‍යක් නැතුව ඉන්ටපු ගමන් සංඥාවක් වෙනවා ඉඳපු සංඥාවක් යනවා ඒකට කිසිම අසුබිමක් නැtei කියලා කට්ටියක් කියනවාය තව කට්ටියක් කියනවාය ඊ අපිට එක එක හැඟීම් මෙන්නේ දෙයට බණ භාවනා කරන ඉදිබර ප්‍රාත්‍යහාරයේ සහිත සම්ණක් බ්‍රාහ්මණයන් විසින් අපේ හිතට සංඥා පෝනවා වශී කරනවා. කරන වශී අනුව සංඥා එනවා. ඒ ඇත්තොයි වයින් කරනකොට සංඥාව නැති වෙනවා කියනවා. සත්‍යව කට්ටියක් කියන අය එහෙම මෙලොවේ ඉන්නා වූ බණ භාවනා කරන්නා වූ ශ්‍රමණක් බ්‍රහ්මණ නෙවෙයි බලදහරි දිව්‍ය බ්‍රහ්මියෝ ඉන්නවා. මේ දිව්‍ය බ්‍රහ්ම ඇත්තෝ අපේ හිත තුළට සංඥා ඇතුල් කරන විට සංඥී වෙනවා. ඒ වයින් කරපුවාම අපි සංඥාව නැති වෙනවා. හතරවෙනි කොටසක් කියලා කියනවා නෑ නෑ සංඥා කියන්නේ ආත්මයයි ආත්මය කියන්නේ සංඥාවයි කියන්නේ. ඉතින් මේ පොට්ටපාද පරිප්‍රාතිකගේ මේ ස්වාධීන වාර්තාව විග්‍රහ කරන ਸਰවචනාංශයේ අ හේතු අප්‍රත්‍ය කතාව කුටිම දුරවක. ඒක නාස්තික කතාවක් කියලා. ඊට පස්සේ මේ පොඩි පොට්ටපාද පරිප්‍රාතිකයට ඒ සංඥාව පිළිබඳව විස්තරයක් කරලා දෙනවා. ලෝකයා ඉන්නේ කාම සංඥාවේ බව. ඕලාරික කර්ම සංඥාවේ ජීවත් වෙන්නේ. ඒක නිසා ඒ මනුස්සයාට ඔය ඉන් එහාට ගිය සංඥාවක් පිළිබඳ හැඳින ගන්නවත් සාකච්ඡා කරන්නවත් හිතන්නවත් වෙලාවක් නැහැ මේකලත් කල්මදී. ඉතින් ඒක නිසා යම් කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. නමුත් සමහර පින් ඇති ඇත්තෝ ඒ කාමෙටම දවස ගත කරන්නේ නැතුව කාමෙටම ජීවිතය ගත කරන්නේ නැතුව ඒ తాවකාලික හොයේ කාමයෙන් බැහැර වෙලා එහෙම නැත්නම් අභිනිෂ්ක්‍මණය කරලා බණ භාවනා කිරීමේදී හිත රූප සංඥාවට වැටෙනවා. ඒක රූපාත්ත භාවයකට වැටෙනවා. ඒ වැටුණාට පස්සේ යාට තේරෙනවා අනේ මේ මිනිස්සු ඉපදිලක් මනුසාත්ම භාවය මේ ඕලාරික ආත්ම ප්‍රතිලාභෙමයි තියාගන්නේ යත්තන්ට රූප ධානයක් හිමි නෑ ඒගොල්ලෝ හිතනවා කොහොම කරන්නද කියලා. ඒ තරම්ම යැත්තෝ පිරිහිච්ච මානසිකත්වයකින් හීන දින මානසිකත්වයෙන් නීච මානසිකත්වයෙන් ගත කරන්නේ. ඉතින් සමහරු මේ රූපී ආත්ම භාවයේ ඉඳලා අරූපී ධානයට හිත වැළුවාම ඒ ඇත්තන්ට පේනවා බොහෝ දිනාට කාම ලෝකවත් ඉක්මනට බැරි වුණාට ඉතාම සුළු පිටසක් රූප ධානය ලැබනවා රූප ධාන වලට එහාට ගිය අරූපී ධානයට ගියාම සංඥාව ආකින්චඤ්ඤායතන කියන සංඥාවක් ඇත්තේ නැතිවට බසන්න පුළුවන් ඊට පස්සේ මේව සංඥා නා සංඥා කියන්නේ කියන්නේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැත්තට යන්න පුළුවන් කියන්නේ. ඉතින් මේ විස්තරය කියනකොට පොට්ටපාද පරිබ්‍රාජකයා බුදුහාමුදුරන් ළඟට බැගෑවිලා අහනවා ස්වාමීන් වහන්සේ මවන්නේකට එවැනි දෙයක් අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒතර කියන බෑ කියලා. ඔබ මේ මිත්‍යා දෘෂ්ටියක ඉඳගෙන මිත්‍යා දෘෂ්ටිය කරට උගන්වන ගමන් එහිම සැදී පැහැදී ගත කරන ඔබට කවදාකවත් එහෙම මේ සංඥාව පිළිබඳ ගැඹුරකට යන්න හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම පොට්ටපාද කියලා කියන්නේ කීකේ අතාරුම් කියන්නේ. ඇත්තටම පිසිකට නායකත්වය දෙන කෙනෙක්. ඇත්තටම ආගමික කෙනෙක්. ඇත්තටම ආධ්‍යාත්මික කෙනෙක්. නමුත් වැරදි අදහස. ඉතින් ඊට පස්සේ සර්වචන්ස බින්දපාත වරිනවා. ඊට පස්සේ පොට්ටපාද පරිප්‍රාජකයාට ඒ තමන්ගේ ගෝල බාල පිළිස දිගටම කෙනෙහිලිපත් කියනවා. සර්වචන්සෙ කියන කියන දෙයට අහුම්කම් දෙනවා. සර්වචන්සෙ බණින හැමදේමත් බාර ගන්නවා අපි වෙන වචනයක්වත් කතා කරන්නේ මොකද්ද ඔයගේ තියෙන ආයකට්ටේ මොකද්ද ඔබතුමා කියන කතාව මේ සංඥා පිළිබඳ කියලා හොඳට දොස් කියන. ඒතරොට පාද පරිපාදික කියනවා මම දන්නේ මට තේරෙන විදිය නම් බුදුහාමුදුරුවෝ කියන දේට විරුද්ධව කතා කරන දෙයක් නැහැ. එතුමා කියන එක ඇත්තයි කියලා. කියලා පිරිස නිශ්ශබ්ද කරනවා. දවස් දෙකක් විතර මම හිතන්නේ මේක පිරිසකක් හැරෙනවා මේ අදහස. ඊට පස්සේ චිත්තහත් කියන පරිපාදිකයා පොට්ටවාදකේ පරිප്രാජිකයෙක් කෝණෙක් කියනවා අපි නැවතත් යමු සරුවචන්නාංශේ ගාට එදා වෙච්ච කතාවේ ඉතුරු කොටස තේරුම් ගන්න කියලා. ඊට පස්සේ මේ දෙන්න සරුවචන්නාංශ ළඟට හමු වීම මේ සූත්‍රයේ ඊගාව කොටස. එහෙම ගියාට පස්සේ අර නතර කරපු තැන ඉඳලා චිත්තහත සාරිපුත්‍ර සාකච්ඡාව මෙහෙවනවා. සාකච්ඡාව මෙහෙवला සරුවචන්නාංශයට අවස්ථාවක් ලැබලා දෙනවා ඒ දුෂ්කර දේ නැවතත් මතක් කරලා දෙන්න. ඊට පස්සේ අර කලින් කිව්වා වගේම සර්වඥන් වහන්සේත් ඒ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය ආදී මේ ජීවිතයේදීම අත්දකගත හැකි යම් යම් සමාධි මට්ටම් හරහා මේ සංඥාව මේ මතු පිට ගොජ දාන මේ මතු පිට එකිනෙකා කා කොටා වැටෙන මතු පිට එකිනෙකා කුලංකා ගන්න සංඥාව නෙවෙයි බොහෝම ශාන්ත ගැඹුරු සංඥාවල් වලට ඒ සාකච්ඡාව ගෙනියලා චිත්තාත සාරිපුත්තත් එක්ක තමයි සාකච්ඡා වෙන්නේ. හැබැයි එතකොට පැත්තක මේ පොට්ටපාද පරිබ්‍රාජිකය ඉන්නවා. ඉඳලා චිත්තාත සාරිපුත්තගේ තියෙන මේ කාරණා කාරණා පිළිගන්න පුළුවන් ගතියත් විචක්ෂණ බුද්ධියත් නිසා සාකච්ඡා වාර වෙන්නට වැඩිය ගැඹුරකට යනවා. ගැඹුරට ගියාට පස්සේ අපි මේ දීර්ඝ විස්තර මේ වෙනකොට අපි දේශනා 28ක් මාර්ගයෙන් කරලා තියෙනවා. අද 29 වෙනි දේශනාව යන්නේ කිටි කිරීමක් වශයෙන් මම මේ වෙලාවේ මතක් කරන්නේ. එතකොට මේ චිත්තාත ධාරිපුත් බුදුචාන් වහන්සේත් එක්ක සාකච්ඡාවේදී බොහෝම ලස්සන තර්කයට දර්ශනයට විමසුන්නෝනට එහෙම නැත්නම් ණය විපස්සනාට ගැළපෙන බොහොම ලස්සන ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය තමයි අපි යම් වෙලාවක කාම ලෝකේ නම් ඉන්නේ. ඒකට කියන ඕලාරික මේ ලෝකයේ ඇකන දිවනාශයේ කාය පිනවීම සඳහා ඊර්ෂ්‍යා ප්‍රෝධමාන කරමින් රණ්ඩු සරුවල් කරමින් ගත කරන මේ කාම ලෝකේ ඉන්නකොට ඒ ආත්ම භාවයට ඒ අත්පටිලාභෙහිට කියන්නේ ඕලාරික අත්පටිලාභය කියලා. නිකන් තිරිසං ආත්මපටිලාභයක්. කොසිම කියනවා ගොරෝසු තිසං ආත්මපටිලාභයක් වගේ. ඒ අත්පටිලාභේ අපි සැදී පැහැදී ඉන්නා තාකල් කවදාකවත් එහෙම කෙනෙකුට ඒ ඉන්න මොහොතේ රූප ධානයේක සැප විඳින්න හෝ රූප ධානයේක සමවදින්න හෝ රූප ධානයක අත්දැකීමක් ලබන්න බෑ. ඒ වගේම අරූප ධානයක් කරන පිළිබඳව හිතක් හෝ සැප විඳීමක් හෝ සමවැදීමක් කරන්න බෑ. මොකද එයා ඕලාරික අත්පටිලාභේ මේ උර්ග ජීවිතේ කහකොට වැටෙන ජීවිතේම මත් වෙලා ඉවරයි. යම් හේකින් යම් කිසි කෙනෙක් ඒකතාවකාලිකව ඉස්තිරව අතහැරලා දාලා ප්‍රතිපදාවකට බැහැලා බඩ භවනා කරලා නීවරණ ධර්ම යටපත් කරගත්තොත් එහෙම නැත්නම් කාම ලෝකයේ යටපත් කරගෙන රූපී අත්පටිලාභයකට එළඹුණොත් ඒකේන ඒකේ ඉන්න තාකලයට කවදාකවත් තමගේ ගෙවල් දොරවල් ගැන කල්පනා කරන්න හම්බ වෙන්නේ නැහැ. අමුදරුවන් ගැන කල්පනා කරන්න හම්බ වෙන්නේ නැහැ. හරක බාන ගැන කල්පනා කරන්න හම්බ වෙන්නේ නැහැ. රත්තරන් මිනිමුතු ගැන කල්පනා කරන්න වෙන්නේ නැහැ. වගකීම් ගැන කල්පනා කරන්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තමන් ගත කළ ඕලාරිකත්ව ප්‍රතිලාභය ගැන හිතන්න බෑ. රූපී ධානයක ඉන්නකම. ඒ වගේම තමයි යාට අරූපී ධානයක හිතන්නත් බෑ. මොකද දැන් එයා රූපී ධානයට ඇලිලා ඒකේ බැඳිලා ඒකේ নিমগ্ন වෙලා ඒක අල්ල බදා ගන්න. අල්ල බදාගත්ත පස්සේ අර ඕලාරිකත්ව ප්‍රතිලාභයට අක්කප වෙනවා. මේ බව දැනගෙන දැන් මේ එක පිම්මක් පැනපු කෙනා අරූපීයත්ව ප්‍රතිලාභයකට ගියොත් නැත්නම් අරූපී ධ්‍යානයකට ගියොත් එහාට අරූපී ධ්‍යානකින් ගම කොහොමදක්වත් ඕලාරිකත්ව ප්‍රතිලාභය ගැන අමුදරුවන්, ieval දරුවන්, හරක බාන වස්තු පිටිවල ගැන ආස්වාද කරන්න බෑ, දැක ගන්න බෑ, දැනගන්නත් බෑ. ඒකෙන් එයා අභෞවි වෙනවා. ඒ වගේ මෙයාට රූපී ධානයක සැප නැත්නම් නිමිත්තක අරමුණක ආස්වාදයක් ලබන්නත් බෑ හිත පවතින ඒකාන්තයෙන්ම අරූපී මට්ටමක අරූපී අත්පත්ලාභේ ඉන්නකොට ඕලාරික හෝ රූපී අත්පත්ලාභේ ලබන්න බෑ මේ නිසා මේ තුනෙන් එකක් එකවරකට ලබන්න පුළුවන් මේකෙන් කොයි එකේද ඉන්නේ ඉන්නේ කාලා ගන්න ඒකෙන් හිත පිරෙනවා ඒකෙන් හිත මත් වෙනවා ඒකෙන් හිත ඉහවා යනවා ඒකෙන් හිත නිමග්න වෙන නිසා ඉන්න එකේ වපසරිය දර ගන්නවා මිස ඒකේ ඉඳගෙන වෙන එක ගැන හිතන්න බෑ මේ නිසා එක වැඩකට එකයි තියෙන්නේ. නමුත් හැකියාවල් තුනක් තියෙනවා. මේ තුනෙන් කොයි එකේද තමන් ගත කරන්න කියන එක ඒ පුද්ගලයාගේ ඉදින් ප්‍රතිපදාවේ හැටියට ඒ පුද්ගලයාගේ ආගයන් ආඩම්බරයට සිද්ධ වෙනවා කියන්නේ. ඉතින් මේක හරීම වැදගත් මාතෘකාවක්. මේ පොට්ටපාදික ධර්මයේ හැටියට බලවත් ඒකට ඉන්දියාව පැවිදිච්ච ධර්ම වල හැටියට බලවත් අද බුද්ධ ධර්මයේ බලවත් අද තියෙන තත්ත්වය බලවත් අපිට ජීවිතය කියලා කියන්නේ මොකක් ප්‍රස්තාවල් කියන එකක්. නමුත් හම්බ වෙන දේ අල්ලගත්ත දේ බදාගත්ත නිසා ඒ බදා ගැනීමේ සාපෙට අපිට අනිකුත් සියලුම ප්‍රස්තාවල් සදාහටම නැති වෙලා යනවා. ඒක නිසා අපි දන්නේ නැහැ අපිට මේ වගේ අවස්ථාවක් තියෙනවා කියලා ප්‍රස්තාවල් තියෙනවා කියලා මොකද අපි අල්ලන අල්ලන දේ බදාගන්න. ඒක සර්වචනාසි දේශනා කරලා තියෙන්නේ මේ තණ්හාවේ ස්වરૂපයක් තමයි తත්‍ර తත්‍රාබිනන්දති. කොතනද තිබ්බේ ඒක බලපදා. ඒක හරියට රත්ච්චි කබලකට වැටිච්ච ආම මස් පිටක් වගේ. චිරි චිරි චිරි චිරි චිරි චිරි ගාලා අර කබල බදාගෙන ඉන්නවා. ගැලවීමක්වත් වෙන විකල්පයක් ගැන කල්පනා කරන්නේ නැහැ. මේ නිසා මේ මනුස්සයා එහිම ගැලීගෙන එහිම ඊර්ෂ්‍යා කරමින් එහිම රණ්ඩු කරමින් ඒකට ගෙවලෙක් වෙනවා මිස මේ පිට මෙන් එහා කොච්චර සුන්දර ජීවිත තියෙනවද රණ්ඩු සරුවලින් තොර සහැල්ලු නිතරම ජයක් ලැබෙන ආත්ම තියනවා කියන එක අත්පටිලාභ තියනවා කියන එක හිතන්නම බෑ. ඒ මනස හිතන තියනවා නම් පේන්නයි. එනම් අනික කීන අපිට දැනෙන්න බෑ. මොකද අපිත් මේ බොහොම සක්‍රීය මිනිස්සු. අපිත් බොහොම උනන්දුවෙන් කටයුතු කරන අයනේ. අපිත් බොහොම අභිවෘද්ධියට කැමැති අයනේ කියලා කටමැද දොඩවුවට අල්ලගන්න එක අල්ලගැනීමේ දැඩිකම නිසා නැත්නම් තෘෂ්ණාවෙන් නැතර නොවි උපාදාන කරන නිසා ඒක නාට එකෙන් ගැලවීමම දුකක් වඩපත් දුකක් නෙවෙයි වෙන්නේ අතර ඒක ගැලව හොඳ තැනකට වැටෙන්න නමුත් ගලවන්න බෑ ඒක හරියට කියනවා නම් අපායට ගිය මිනිහා අපායට ගිය පස්සේ මිනිහ කියන්නේ නිරිසතා ඒ ආත්ම භාවයෙන් මැරෙන්නට බෑ ආයෙත් කොහොම කොහම හරි අපායෙම වතුර ටිකක් බීලා හරි ක්ලාන්තය අරගෙන අපා ජීවිතයට වෙනවා. එයා දන්නේ නැහැ අපායෙන් ගැලවුණොත් යන දිනේ කොහොමද සම්භවයකට. යක්ෂ ප්‍රේත භවයකට. එහෙම නැත්නම් මනුෂ්‍ය භවයකට නැත්නම් දේව භවයකට බ්‍රහ්ම භවයකට දන්නේ අර අපායින් එක අපායට කැලේ. කරවිලි වැඩිච්ච බණුවාට කරවිලි දිත්ත තරස තේරෙන්නේ නැහැ. චක්කුස්සි හොදන රස්සාව ගත්ත මිනිහා අසුචි අස්කරන මිනිසයා වසලයා ඒ රස්සාවෙන් අස්කරුත් කනගාටු වෙනවා. මොකද එයා දන්නේ ජොබ් එක විතරයි. ඒකේ ඕවර් ටයිම් දෙනවනම් එයා හරි කැමතියි. ප්‍රොමෝෂන් දෙනවනම් වෙන ලොකු අසුචි ගොඩක් දෙනවනම් ආ හරි සතුටු වෙනවා. නගරේ උත්සව තියෙන දවසට කසවසෝදකයා සතුටු වලට මට අද ඕටයිම් ගන්න පුළුවන් අසුචි වැඩි කියලා නගරේ. නගරයේ කසල වැඩි කියලා. ඒ වගේ තමයි මේ ඕලාරිකත්ව ප්‍රතිලාභය. ඊට පස්සේ මේ අත්ත්ව ප්‍රතිලාභ වශයෙන් ප්‍රධාන වශයෙන් භවයේ අපිට අවස්ථා තුනක් තියෙනවා. ඉපදෙන 99.99%ක් මනසම දන්නේ ඕලාරිකත්ව ප්‍රතිලාභේ විතරමයි. ඒකේ තමයි මේ රණ්ඩු සරුවලේ. ඒකෙත් කියල තමයි මේ පෙම් කරච්චලි. ඒකෙම ගත කරමින් එක එක පරයන්නට මෙන්න ග්‍රීස් ගහේ නගින්න උත්සාහ කරනවා කියන නටුවට මිනිස්සෙකුට රූපී අත්පටිලාභයක් අරූපී අත්පටිලාභයක් පේන්නේ නැහැ දැනෙන්නේ නැහැ මොකද ඒ තරමටම ඔලාරික අත්පටිලාභේ ගිලිගෙන ඉන්න නිසා නිමක් වෙලා ඉන්න නිසා අපි ගිය සුමානේ මේ වගේ හම්බෙච්ච අවස්ථාවේදී පැයදී සාකච්ඡා කරා මේ වාගෙම මන භාවනා නොකරන නමුත් කල්පනා ශක්තිය ඇති කෙනෙකුට මේ චිත්තහත් පාරිශුද්ධ සාරිපුත්ත කියන මිනිසයා පරිබ්‍රාජකයා අපිට තවත් මේ වගේ විකල්ප රාශියක් ජීවිතේ තියෙන නමුත් අල්ලගත් එක අල්ල බදාගෙන රණ්ඩු කරන ගතිය පෙන්වන්න තවත් පැතිකඩක් පෙන්වනවා අපි යම් චිත්තක්ෂණයක අතීතේ වැරදිච්ච දෙයක් ගැන නිමග්න වෙලා ගත කරන වෙලාවක අපි කොච්චර ඒකේ නිමග්න වෙනවද කියනවනම් වර්තමානයේ ඔක්ට මම දැන් මෙතන කියන එකට කොහොමඩත් එළඹ වාසය කරන්න බෑ. ඒ තරම්ම අතීත දේ අපි පෙළනවා. අතීතය ගැන පශ්චාත්තාප වීම ලොකු වගකීමක් කරගෙන ඒ මොහොතේ වුණත් වර්තමානට එන්න පුළුවන් ආවොත් ඔය චිත්තක්ෂණය චිත්ත පීඩාව නැති වෙනවා කියන එක කොහොමඩක්වත් අතීතය කියලා දාගෙන කෙනාට අඳුල්ලා දෙන්නත් බෑ ගන්නත් බෑ. ඒ වගේම අනාගතයක් තව තියෙනවා පශ්චාත්තාප වින්නවට වැඩිය කියලා හිතන්න ගියොත් ඒ මනුස්සයා ගහනවා. ඒ කියන්නේ මේ මෙච්චර අනතුරක් වෙලා මෙච්චර කරදරයක් වෙලා මම පශ්චාත්තාප වෙද්දී මොන බර භාවනාවක් කරනවද මොන අනාගත අභිවෘද්ධියක් ගැන කල්පනා කරනවද කියලා එයා අතීතයේම නිමග්න වෙනවා. මේක තමයි වයසට යනකොට අසාර්ථක ජීවිත ගත කරන අය සිද්ධ වෙන දේ. තමන් කරපු දේවල් ගැන පශ්චාත්තාප වෙනවා. එයාට මේ දැන් වුණත් භාවනා කරන්න පුළුවන් කියන එක තේරෙන්නේ නැහැ. දැන් වුණත් අලුත් විෂයක් ඉගෙන ගන්න පුළුවන්, ශිල්පයක් ඉගෙන ගන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන් කිව්වොත් අයියෝ බෑ, අයියෝ නෑ කියලා නෑ බෑ කියන්නේ. ඒ වගේම තමයි යම් වෙලාවක බහල වේවා, තරණ වේවා, මහලු වේවා වර්තමානට එළඹ වාසය කරන කෙනාට. ඔබ දැන් මෙතන ඉන්නවා කියන කෙනාට කවදාකවත් අතීතය ගැන හිතන්න බෑ. හිතපු ගමන් අර්ථ වර්තමාන චිත්තක්ෂණේ කෙලෙසෙනවා. අනාගත ගැන සැලසුම් හදන්නත් බෑ. නිසා යම් චිත්තක්ෂණයක යම් කිසි කෙනෙක් මම දැන් මෙතන ඉන්නවා මේ ආශ්වාසයේ ඉන්නේ මේ ප්‍රශ්වාසයේ ඉන්නේ මේ මම වම දකුවම පය තියන්නේ මේ දකුණු පය තියන්නේ කියලා ඒක එළමෙන එළමෙන අත්දැකීමට අවදි වෙලා අප්‍රමාද වෙලා ගත කරනවා නම් ඊයේත් එක කල්පනා කරගෙන ඉන්න වෙලාවක් නෑ කල්පනා කරපු ගමන් සතිය කැඩෙනවා ඒ නිසා වර්තමානයේ ඉන්නවා වර්තමානයේම තමයි අතීතනාගත දෙකට අහිමි. ඒ වගේම යම් කිසි තරුණ කෙනෙක් දිනුවපතන කෙනෙක් අනාගත හීනමවන කෙන වෙලාවක යන කද්දාකත් වර්තමානට හිත ගන්නත් බෑ අතීත ගැන හිතන්නත් බෑ. එනිසා ඕනම කෙනෙකුට ඕනම වෙලාවක මේ තුنين ඕන එකට යන්න පුළුවන්. නමුත් කවුරුවක්වත් දන්නේ අහුවෙච්ච දේ වදාගෙන අල්ලගත්ත දේට අහුවෙලා ඒකම යෙදී ගත කරන්නේ කරිලට වෙච්ච පණුවා වගේ. පත්‍ත්‍ච මෙටි කබලට නිලි කබලට වැඩිච්ච මස්රිත්තක් වගේ ඒකේ නඩාවෝ ගාමෙන් කොණ්ඩ කඩා දාගනිමින් ඊසాత බඳගනිමින් අඩාවෝ ගාමෙන් දුක ගැන කතා කරනවා සැප ගැන කතා කරනවා මේක වෙනස් විකල්ප ඕන වෙලාවක තියෙනවා දන්නේ මේ නිසා මිනිස්සයා ඒ තමන්න තියෙන හැම හැකියාවක්ම මත ඉඳගෙන ඒක පාගගෙන ඒක ڇප්ප කරගෙන දුක දෙන දෙයක් බදාගෙන ඒක ගැනම කතා කර කර අල්ලු ගෙදිටත් කී කියා ටෙලිෆෝන් කර කර ඒව ගැනම තියෙන චිත්‍රපටි බල බල ඒව ගැනම තියෙන නව කතා කියව කිව්ව ඒව ගැන තියෙන ටෙලිසහම බල බල දුකම වූ කරනවා. දන්නේ නැහැ ක්ෂණ සම්පත්තිය කියන එක. ඉතින් මේ තොරතුරු දෙක අතරම තොරතුරු දෙකක් නෙවෙයි එකම ප්‍රශ්නේ දිහා බැලිය යුතු ආකාර දෙක කිව්වට පස්සේ බුදුජානනාංශ මේක අනුමත කරනවා. මිනිස්සෙක් කියලා කියන්නේ ඕනම පැත්තකට යන්න පුළුවන් ඕනම හැකියාවක් තියෙන. බුදු වෙනවා බුදු වෙන්න පුළුවන්, දේවදත්ත වෙනවා දේවදත්ත වෙන්න. දිවි ලෝකයට යනවා දිවි ලෝකයට යනවා අපායට යනවා අපායට යනවා 100%ක්ම හැම මොහොතෙම තියෙනවා. ඒ වුණාට පෙරේත ආත්මගත කරන මනස හිතෙනවා ඊයේත් පෙරේතයා, අදත් පෙරේතයා, හෙටත් පෙරේතයා. යක්ෂාත්මගත කරන එක ඊයේත් යකා, අදත් යකා, හෙටත් යකා. කුම්මయ్య ඊයේත් කුම්මయ్య, අදත් කුම්මయ్య, හෙටත් කුම්මయ్య. මිනි මරුව ඊයේත් මිනි මරුව අදත් මිනි මරුව හෙටත් මිනි මරුව. ඒගොල්ලෝ හිතනවා තපස්සර ඊයේත් තපස් අදත් තපස් හෙටත් තපස් අපිට බෑ. අපි ඉන්නේ අපි බොම ආත්මට්ටම ඉන්නේ කියලා මෙන්න මේ මනුස්ස හිතක තියෙන මේ සම්පූර්ණ හැකියාව මොන જાතියෙන් කිව්වත් මිනිස්සු පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ හරියට සැක කරනවා එහෙම කිව්වට මට බෑනේ. මට අරක නැහැනේ මේක. ඒකයි සරුවචනන්ති ඉස්සලා සරුවඥ වෙලා පූර්ණ පරාසෙම අවදි කරලා මිනිස්සෙන් අතට ගිහිල්ලා මමත් මිනිසෙක් මමත් උඹල වගේම අම්මපට ජාතක වුණා මටත් උඹලට වගේම ප්‍රශ්නක් තියෙනවා දුකක් තියෙනවා නමුත් මම නිලමක් පිපුණට පස්සේ ඒ වතුරේ නොගැලෙපි. තමයි සාරේ උරා ගන්නව මඩේ මට අඳුරගන්නේ නැතුව පිටුතරවකටපත් වෙන්න පුළුවන් බව කිව්වට පස්සේ උනත් අපි බුදුහාමුදුරන් වඳින්න කැමති උඩ තියන්න කැමති හැබැයි බුදු වෙන්න පුළුවන් කියලා හිතන්න කැමති. ඒ බුදුන්ට වැඳලා බුදුන්ට මල් පුදලා නිවන් දකින්න හදර කර තමයි ආගම කියලා කියන්නේ. මටත් බුදු වෙන්න පුළුවන් කියන එක තමයි ධර්මයෙන් කියන්නේ. ජාතික අම්මෝ අපට බෑ අපි මේ කොහොම පවුල් කරන මිනිස්සු. ඒ විදිහට පවු කරන මිනිස්සු. එيشා අපට බුදු වෙන්න හිතන්න බෑ කියලා පුදුමාකාර වෙනසක් ඇති කරන තියෙනවා. හරියට ਸਰබලදායක දෙවියන් වහන්සේ වෙන්න බෑනේ. ක්‍රීචට ක්‍රීචට ක්‍රියේට වෙන්න බෑනේ. නිර්මාපකයට නිර්මාණය කරන නිර්මාපකයට මුඛ්‍ය தත්තට නිර්මාණයට යන්න බෑනේ. ඒක වෙනස් කරලා නෙවෙයි ආගම් හදලා තියෙන්නේ. බුද්ධ ධර්මෙත් ඔච්චරයි. ඒක දැන් බෑ ඒක කවදදෝ වෙන කාලෙක එකක්. එහෙම තමයි බුද්ධ ශාසනය කියලා දීර්ඝ කතා හරහා පුංචි බරුවක් කියන්නේ. දීර්ඝ කතාහරා පුංචි බොරුවක් කියන ඕකයි කාලා තියෙන්නේ. නමුත් මේ වගේ පෙන්වන බුදුජාන විශ්වයේ පොට්ටපාදට සහ අන්‍ය තීර්ථක වෙන පොට්ටපාදට සහ චිත්තහත් සාරිපුත්තට ඕනම කෙනෙකුට ඕනනම් වර්තමානයේ ඉන්න පුළුවන් ඕනනම් අතීතයේ ඉන්න පුළුවන් ඕන අනාගතයේ ඉන්න පුළුවන් ඒ බව දන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි අතීතයේ ඉන්න කාට කිව්වොත් ওই කුණු කන්දලේ අතහැරලා වර්තමානට එන්න පුළුවන් කියලා ගහ බැන ගන්න වෙනවා. යුතුයකම් දන්නේ නැද්ද? මම මේක අඬන්න එපාද? මෙහෙම දෙයක් කළා කියන අඬන එක නේද යුතුයකම? ඔය මොකද්ද ඔය කතා කරන්න හදන්නේ කියන එක මේ සමාජ ධර්ම වල දුස්තුතියාවක්. ඉතින් මේ தত্ত্বය පිළිගෙන එහෙම නැත්නම් ඒක ලෝක න්‍යාය ධර්මයක් බවත් න්‍යාය ධර්මයේ දන්නේ නැති පොතේ න්‍යාය කියවපු අමු මැට්ටන්ට මේ ලෝක න්‍යාය තේරෙන්නේ නැහැ. ඒ නිසා සර්වඥ සුපමාවක් ගිලහැර බලනවා අපි ධර්ම දේශනාවේ මුලට තිබ්බේ ඒ උපමාව තමයි ඒකේ පේන්න තියෙන පොට්ටපාද සූත්‍රය විතරයි. තාමත්ම වැදගත් එකක්. අපි ගිය පාර ධර්ම දේශනාත් එක මතු කරගත්තා. මුචේනච ගොඩාක්ම අරගෙන තියෙන්නේ ගොවි චරිතවල නිසා ගොපළු චරිතවල. මේක ගොපල්ලෙක්ගේ ගොපල්ලෙක්ගේ ණයට ගත්ත උපමාවක්. එහෙම නැත්නම් මේ හරකෙක්ගෙන් ගන්න කිරිත් එක්ක දෙනකගෙන් ගන්න කිරිත් එක්ක ගලපලා ගත්ත උපමාවක් පුදුජන්නා සඳහන් කළා තියෙනවා දෙන්න බලා ගන්න මිනිහා පට්ටියක් ගන්න මිනිහා දෙනුන්ගෙන් කිරි ගන්නවා කිරි වලින් දී කිරි හදනවා දී කිරි වලින් වෙඬරු හදනවා වෙඬරු වලින් බටර් හදනවා බටර් වලින් චප්පි මණ්ඩ හදනවා එක එකක් එක එකක් ඒ අර නැති දේවල් අයින් කරලා ඊටාම සාරවත් දෙයකට පත් වෙන්නේ මේ දින ගාවිම්හා ක්ෂීරං ක්ෂීරම්මා දති දතිම්මා නවනීතා නවනීතම්මා සප්පි සප්පිම්මා සප්පිමණ්ඩෝ මෙන්න මේ විදිහේ પરම්පරාවක් යන බව ඕන කෙනෙක් දන්නවා එහෙම කතා කරලා ඒ නිදර්ශනය පෙන්නලා සර්වඥාන්සේ සඳහන් කරනවා යම් වෙලාවක අපි මේ දෙනකින් ගත්ත මේ උණු කිරි ටික අරගෙන මේකට කිරි කියලා කියන තාක්කල් කිරි කිරි වශයෙන් පවතින තාක්කල් ඒකට දී කිරි කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒකට දෙඬු කිව්වට හරියන්නේ නැහැ. එහෙම නැත්නම් ගිතෙල් කිව්වට හරියන්නේ නැහැ. ගිතෙල් මණ්ඩය කිව්වට හරියන්නේ නැහැ. ඒකට කිරි කියන නම විතරමයි ගැලපෙන්නේ. ඒ සාමාන්‍යයෙන් කිරි පුදෝන කට්ටිය දන්න දෙයක් තමයි. කිරි රත් වෙලා තියෙන තාක්කල් දිනකින් තනෙන් අරගෙන කිරි රත් වෙලා තියෙන තාක්කල් ඒකට මුහුන් දැම්මත් මිදෙන්නේ නැහැ. ඒක මිදෙන්න වෙලාවක් යනවා. මිදුනට පස්සේ ඒකට දීකිට කියනවා මිස මිදෙන්න ඉස්සෙල්ලා ඒකට කියන්නේ කිරි කියන නම විතරයි. යම් වෙලාවක කිරිටියක් අරගෙන නියම කල වේලාව බලාගෙන පිරිසිදුවට මෝන් ටිකක් දාලා දීකිරි වුණොත් ඉතින් සර්වතන්සේ චක්‍රය කරකලා දෙනවා. ඒකට කිරි කියන්නේ නැහැ ඊට පස්සේ. ඒකට දීකිරි කියනවා. ඒකට වෙඬරු කියන්නේ ගිටෙල් කියන්නේ ගිටෙල් මණ්ඩේ කියන්නේ දීකිරි කියන නමට තමයි ඒක ගැලපෙන්නේ. ඒක දීකිරි සංඛ්‍යාවට යනවා. ඊට පස්සේ මේ දී කිටෝනේ යම් කෙනෙක් වෙඬරුවෙන් කරගත්තොත් ඒ වෙඬරු වලට කිරි කියන්නේත් නෑ දී කිරි කියන්නේත් නෑ වෙඬරු ගිතෙල් කියන්නේත් නෑ ගිතෙල් මණ්ඩේ කියන්නේත් නෑ ඒකට වෙඬරු කියන නමෙන් වෙඬරු කියන සංඛ්‍යාතය කියනවා ඒ වගේම තමයි ගිතෙල් බාටපත් උනාට පස්සේ වෙන නමකින් හඳුනන්න බෑ ගිතෙල් මණ්ඩේ ගිතෙල් සාරමණ්ඩේ බාටපත් උනාට පස්සේ වෙන මොකකින් හඳුනන්න බෑ නිසා මිනිස්සේ කාමයේ අසුරු කරන තාකල් ඒ මිනිස්යා කාම භෝගියෙක් කියනවා මිස එහෙම නැත්නම් මකරයෙක් කියනවා මිස නාග ගෝත්‍රිකයෙක් කියනවා මිස උර්ගයෙක් කියනවා මිස ඉමහර ධානලාභියෙක් රූප ධානලාභියෙක් අරූප ධානලාභියෙක් ශේක පුද්දලෙක් රහත් පුද්දලෙක් කියන්නේ නැහැ. හැබැයි රහත් බවට වෙන්න ප්‍රවණතාවය තියෙනවා. පින තියෙනවා. එහෙම නැත්නම් ප්‍රභවය තියෙනවා. නමුත් අර මිනිස්යාට කාම ලෝකයේ මෙච්චර අල්ල බදාගෙන ඉන්න නිසා ඒකත් එක්ක හඳුනා ගන්න නිසා ඒකේ নিমগ্ন වෙන්න නිසා ඒ මනසට කවදාකවත් එයාට හිතා ගන්නත් බෑ ලෝකයටත් බෑ මෙයාට මේ වගේ ඉන්න කෙනෙකුට රූපඥානය ලබන්න පුළුවන් කියලා. මේ වගේ ඉන්න කෙනෙකුට පැයක් එක දැන ඉඳලා භාවනා කරන්න පුළුවන් කියලා. මේ වගේ ඉන්න කෙනෙකුට එක දිගට ඒක අරමුණක ඊෂ්ට තියන්න පුළුවන් වෙයි කියලා එයාත් කියන්නේ වෙන කටි කියන්නේ නැහැ. ඒ නිසා මේ මනසට අපි ඒ ඕලාරිකත්ව ප්‍රතිලාභයක් ඇති කිනා අතීතය අනාගතේ විතරක් හිත හසුරුවන එක නා කියලා නමකට යනවා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් මනක් භාවනාවක් කරලා නැත්නම් සීලයක පිටලා සීල තුනකට පිටගෙන භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා උත්සාහ කරලා සාර්ථක වෙච්ච චිත්තක්ෂණයක එයාගේ හිත తాපකාලිකව නිවන ධර්මයෙන් තොර වුණාට පස්සේ එයාට ඕලාරික අත්පටිලාභය කියලා කියන්නේ. එයාට කියන්නේ රූපී අත්පටිලාභය. එයා රූපී අරමුණේ හොඳටම ආනපාන හොඳටම මූණට මූණ දාගෙන ඉන්නේ. එහෙම නැත්නම් භාවනා කරනවා නම් සක්මනේ සක්මන හොඳට තේරෙනවා. සක්මන කොච්චර මූණට මූණ දාලා ඉන්නවද කියනවනම් එතන ආශාස් ප්‍රසවාසයේ කොච්චර මූණට මූණ දාලා ඉන්නවද කියනවනම් ඒ අරමුණේ ඒකෝදී භාවය නිසා ඒ අරමුණේ ඒකාග්‍ර භාවය නිසා ඒ අරමුණට එළඹ වාසය කරන නිසා ඒ හිතේ කාමච්ඡන්දේ නැහැ. කාමච්ඡන්දේ නැති නිසා යාට ඕලාර කත්තපටිලාභයක් නැහැ. තියෙන්නේ රූපියත් ප්‍රතිලාභයක්. එයා මට දැන් තිබුණේ මේ ඕලාර කත්තපටිලාභයක් නේද කියලා හිතපු ගමන් හිතන්න යන මොඩකම හිතපු ගමන් අර ධ්‍යානෙ බිඳිලා යන නැවතත් කාමච්ඡන්දේට හිත වැඩනවා. ඒ නිසා යා දන්නවා කමේ විදින මිනිහ වටපිට බලන්න හොඳ නැහැ. ඉතින් නැවත නැවත අරමුණේම හිතපවත්වනවා. අනන්ත ප්‍රමාණ අතුරු අරමුණු වෙනවා. එක ගණන් ගන්න නැතුව තමන් ගත්ත මූල කරපස්ථානෙම හිත පවත්තන් දියා ගන්න උත්සාහය නිසා එයාට ඒ කාම භෝගයක් ගැන හිතන්න වෙලාවකුත් නැහැ. අරමුණෙන් තොර අරූපී ධානයක් ගැන හිතන්නත් බෑ. දැන් ඉන්නේ හොඳටම අරමුණ අල්ලගෙන. කඹය විදිහින් මිනා කඹ උඩ ඉන්නවා. තනියේ දණ්ඩය අරගෙන මිනා ඒ දණ්ඩය අල්ලගෙන යනවා වගේ. ඒ ඉන්න කෙනාට අර ධාන නැති හිතක් හිතන්නත් බෑ. අරූපී හිතක් හිතන්නත් කාමච්ඡන්දයක් හිතන්නත් බෑ. මෙහෙම කරගෙන ඉන්නකොට ඉන්නකොට මෙයාගේ මේ අරමුණ නොදෙනී ගියයිද හිතමු. ආනපන බල බල හිටිය ආනපන ක්‍රමී ක්‍රමී නොදෙනී ගියා. නොදෙනී යෑම ඕලාරි කට්ටපටිලාමේටත් රූපී අත්පටිලාමේට වැඩිය හොඳ එකක්. ඒක අරූපී අත්පටිලාමයක්. ඒකේ නිමග්න වුණොත් ඒ උඟක් අමාරු මොකද හේතුව අපි යමක් ඇතිතනනේ අල්ලන්නේ දැන් මෙතන නැති තැන අල්ලන්න ගියාම ඒක නට ගෝක් බනහලා තියෙනවා. ගෝක් ලෑස්ති වෙලා ඉන්න වෙනවා. ගෝක් කාය ජීවිත নিরপেক্ষ වෙන්න වෙනවා. ගෝක් පින් කරලා තියෙන්න වෙනවා ඉතින් යන්න. කියත් ඉස්තර ඒවත් එක සංසන්දනය කර කර හිටියොත් කවදාකවත් ඒ අරමුණක් නැති තත්ත්වයේ හිත විවේක වෙන්නේ නැහැ. හිත හුදකලා වෙන්නේ නැහැ. හිත පිරිච්ච ගතියට යන්නේ. යම් වෙලාවක කරුණක් නැති බවක් දැනගෙන ඒ උනට සතිය තියෙනව නේද? මට මෙතන විවේක වෙන්න පුළුවන් නේද? මට මේකේ උද්දකලා වෙන්න පුළුවන් නේද? මට මේකේ සම්පූර්ණ පිළිසතිය තියෙනව නේද කියනවා නම් ඒකට කවදාකවත් එතන ඉඳගෙන අරමුණක් ගැන හිතන්නත් බෑ, කාමයක් ගැන හිතන්නත් බෑ. ඒ නිසා එතන ඉඳ තාකල් අර දෙක බලංගු නැහැ. ඒ නිසා ඒ වෙලාවෙත් එයාට ඕන වෙලාවක බිමට වැටෙන්න හැකියාව තියෙනවා. නමුත් එයා උත්සාහ කරනවා ගත්ත එකලසේ අනිමිත්තේ අනාරම්මනේ මොනක්වත් නැති භවයේ හිත පවත්තන්න. ඉතින් ඒ නිසා ඕනම වෙලාවක ඒ ප්‍රවණතා තුනම තියෙනවා. එකක් සාක්ෂාත් කරලා දෙන්න. ඒ නිසා අපි කොයි වෙලාවෙ ජීවිතේ හිටියත් ඔය තුනටම තියෙන අයිතිවාසිකම සමානයි. ඒ මනුස්සය අපිරිමුණක් කියනවා. පැවිදි වුණත් පැවිදි වුණා. දැන හිටියත් නොදැන හිටියත්. එහෙම ඒ නොදැන හිටියොත් අපි අල්ලන්නේ පහත්ම ගොඩක් වද දෙන තුච්චම පහත්ම ඒ උරගාත්මේ තමයි. ඒක නැති කරලා මේ මිනිස්සුන්ට මේ මනෝ ස්වභාවයේ මෙන්න මේ වගේ උසස් තත්ත්ව තියෙනවා. ඒක මේ සංඥාව හරහා කියලීමක් තමයි මේ පොට්ටපාද සූත්‍රයේ කියන්නේ. ඒක නිසා භාවනා කරලා මූල ධර්ම වලට තහුම්කම් දීලා චින්තාමය ඥාන එහෙම නැත්නම් අන්වේ ඥාන තියෙන කෙනෙකුට තේරෙනවා කොච්චර ගැඹුරකට එදා ඒ අවුරුදු 2500ත් 600ත් අතර කාලේ මිනිස්සු කල්පනා කරලා තියෙනවා. බුදුජානනාංශ විතරක් නෙවෙයි. බුදුජානනාංශත් එක්ක සාකච්ඡා කරපු අන්‍ය තීර්ථක පරිප්‍රාජිකව බව. අද කියනෝම තේරුම් ගන්න බෑ. ඔබ ගැඹුරුයි. අපිට සුරංගනා කතාවක් කියලා දෙනවනම් ඔන්න බනහන්න. නැත්තම් සිද්ධාර්ථ කුමාරයා ගැන කියනවනම් අන්න බනහන්න කැමති මොකද ඒක තේරෙනවා. ඒක කොහොම යන්නේ අර ඕලාරික භාවය. ඒක නිසා යම් කිසි කෙනෙක් තේරුම් අරගත්තොත් ඒ කවුරු කෙසා කියන්නා කෙසේ කිව්වත් බුදුජානනාංශයේ මේ ලෝකෙට ආවේ ඒ මනුස්සයන්ග තියෙන මේ ඕලාරිකාත්ම භාවයේ සුන්දර කරලා කාමයට බඳලා බෝ කරවන්න නෙවෙයි. ඒකට තරහක් නැහැ. නමුත් ඒකත් කරන ගමන් ඕනේ නම් මේ රූපියාත්ම භාවයක් අරූපියාත්ම භාවයකට යන්න පුළුවන් ගතිය මනුස්සයා කොච්චර පව් කරත් නැති වෙන්නේ. කොච්චර පහත් කුලයක ඉපදුනත් කොච්චර අව탁සීරුට ලක්ුණත් නැති වෙලා. අන්න ඒ හැකියාව ඒ පින මිනිස්සුෙකුට දෙන්න මේ භාවනාව තරම් වෙන්න මොනම ක්‍රමයක් නැහැ. කොච්චර පොත් කියවත් කොච්චර භාවනා කරන ගැසුරු කළත් කොච්චර ආශ කරත් කොච්චර ප්‍රාර්ථනා කරත් හරියන්නේ නැහැ යෙදිලම කරන්න. යෙදිල කරනකොට මේ කාරණාවට හිත යොදවන්න. මේ මෙන්න මේ මේකත් මෙතන තියෙන්නේ ඒ වුණාට හිත නන්නත්තර වෙනවා. මෙන්න මේක හරියට පැහැදිලි කරගෙන භවනා මෙහෙම ගත්තොත් ඒකට බාධා කරන මොනම ධර්මයක්වත් නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි වර්තමාන හිත පිහිටව ගත්තයි කියන්නේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පල්ලෙහා අපි කරන භාවනා වැඩමුළුවේ අද හතරවෙනි දවසේ වෙනකොට කවුරු කවුරුත් ටිකක් පට්ට වෙලා කාලසටහන දැනගෙන නිජපත භාවනා කරගෙන යනකොට ඒ කෙනෙකුට පටන් ගන්න දවසට වැඩිය ඒ තමන් ගත්ත මූල කර්මත්තානේ වැඩි වෙලා හිතපත් ගන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් ඇවිල්ලා සමහර විටක දැන දැන දැක දැක තමන්ගේ මූල කර්මත්තානෙත් එක ඉන්නවා. ආස්වාසේ හිත තියෙනවා. ආස්වාස වෙලාවේ. ඉතින් ඒකේ තියෙන උණුසුම සිසිලස ගති පිටිමැදෙන ගති මොනවා හරි හොඳට අත්දැක දැක ඉන්න ගමන් ඒ දකින්න හිත අතරට එයාට අතීත සිටිවිල්ලක් ඇවිල්ලා පාරට මේ අර මේ යන ගැම්ම කැඩෙනවයි කියලා අපි දර්ශනයක් වශයෙන් ගන්නවා. ඉතින් එතකොට වර්තමාන ප්‍රත්‍යක්ෂ වශයෙන් කරන්නේ ඉදිරිපත් වෙච්ච අරමුණ ආස්වාසය ආස්වාසය වශයෙන් ප්‍රසවාසය ප්‍රසවාසය ඥානකොට ඒ ඒ ඍජු අත්දැකීමට අපේ පරණ මතක චින්තාමය ඥාන හරස් කරනවා. ඒක බාහිරට ඇවිල්ලා බාධා කරනවා. ඒ බාධා කරුවට පස්සේ භාවනා කරන කෙනා දන්නවනම් මේ දෙකෙන් ඕන එකට යන්න මට පුළුවන්කම තියෙනවා. වර්තමාන හිටියොත් කෙලෙස් අඩුයි. අරගෙන ගියොත් හෝ ඒකන පශ්චාත්තාපනොත් ඒක කෙලේශයක් වෙනවා. ඒක කර්ම රැස්වීමක් වෙනවා. ඒ නිසා ඒක ආවට හැප්පෙන්නේ නැතුව පුළුවන් නම් ඒකාග්‍රත් වෙලින් පස්සේ හරි කමන්නේ. මූල කර්මස්ථානට මම එන්න ඕනේ කියලා. ඒ ආපහු මූල කර්මස්ථානට එන්න තියෙන අවස්ථාවට මොනම බාධාවක් නැහැ. එහෙම අරමුණක එහෙම කිසිම ශක්තියක් නැහැ. අල්ල බදා ගන්න ගතියක්. තියෙනවා තියෙන්නේ අපි ඒක ඒකට කියන තණ්හාව නිසා. ඒ නිසා මේ වගේ අතීතයට අදින ගති, අනාගතයට අදින ගති, වෙන කෙනෙක් දිහාට අදින ගති තියේදී මට ඕනේ නම් ඒ වෙලාවෙත් ආනාපානෙ බලන්න පුළුවන් කියන එක අද්දකව මනුෂ්‍යකට පේනවා අපායේ දොරට ගිහිල්ලා වුණා. දොරටුවේ ඉඳගෙන වුණත් දිවි ලෝකයට යන්න පාර හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අනේ අපායට ආවම ඒ කාන්තියම දැන් අපායට යන්න ඕනේ කියනවනම් අපායට තමයි. නමුත් අපායේ දොරටුවේ හිටියත් එයා නැවත සලකා බැලුවොත් යම රජුරෝ කැමති යාට අවස්ථාවක් දෙන්න යාකට ළඟ තියෙනවනම් මේ විදිහේ යෝනිසෝ මනසිකාරය. රැඩිකල් වාදී කල්පනා ක්‍රමයක්. ඒ කවුරු අරමුණ කොහෙට ඇද්දා? අපේ අඩුපාඩු කන්නේ සැකට ගියා. නැවත සුද්ධ ස්ථානයට එන්න වර්තමානට එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ බව දන්නේ ඒ විදියට වැටිලා තුන් හතර සැරයක් වැටිලා කොහොම හරි ඔළුව ගෙලි කරගත්ත හිත සිටිය පිටවගත්ත අප්‍රමාදයට පත්වෙච්ච කෙනා කියනවා කෙලෙස් ඉතාම දුර්වල දෙයක් සතිය ඉතාමත් බලවත් දෙයක් නමුත් මේ බලවත් සතිය බලවත් බව දන්නේ නැතුව කෙලෙසට අත දුන්නොත් කෙලෙස ජයගන්නවා අපි නිතරම අත දෙන්නේ කෙලෙසට මනමේ කුමාරී ඊටාම බලවත් වූ තමන්ගේ ස්වාම පුරුෂයා වූත් මනමේ කුමාරයාට නිවේ කඩුව දෙන්නේ මස්සද්දට. මස්සද්දට කඩුව දීපු ගමන් මස්සද්ද අවස්ථාව ගන්න මනමේ කුමාරයා බෙල්ල කපනවා. ඒකම තමයි අපි ඇති සිද්ධ මේ මේ මේ චිත්තහත සාරිපුත්තගේ මේ විවරණයෙන් පෙන්වන්නේ මනමේ කුමාරයා දිනන්නේ නිර්මාල රජුරෝද නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කඩුව දෙන්නේ කාටද කියන එක. ඒ නිසා ඒ දැනුවත් වෙලා හිටියොත් කඩුව සාමාන්‍යයෙන් දෙන්නේ මස්සද්දට. ශිෂ්ට මනුෂයාට නෙවෙයි ස්ත්‍රියාගේ කැමැත්ත තියෙන්නේ. ස්ත්‍රියාගේ කැමැත්ත තියෙන්නේ මස්සද්දට. ඒක ස්වභාවයි. ඒ බව ශිෂ්ටාචාරයෙන් අමතක කරලා තමයි ස්වාමි පුරුෂයා බව අමතක කරලා ශක්තිය දෙනකන අමතක කරලා කඩුව දෙන්නේ ඒකට නිසා අපි මේ විඳවන. නිසා ඕනේ කරදරයක් ඕනේකම් කරච්චලක් ආපු වෙලාවක ඒ කාංකරච්චලයට මාව නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් මට පුළුවන් කාංකරච්චලෙ නැතුව ජීවත් වෙන්න කියලා හිත වර්තමානට ගත්තොත් දුජානාච උපමාවට කියනවා කෙලින් කරලා හිටවපු ඉදිකට්ට උඩට කොච්චර වැලි වැක්කිරුවත් කොච්චර අබ වැක්කිරුවක්වත් ඒක හැබෑටයක්වත් එප වැලි කැටයක්වත් ඉදිකට්ට උඩ කෙලින් වෙන්නේ නැහැ. ඉදිකට්ටේ මොනතේ හැබෑටයක් වෙන්නේ නැහැ. ඉදිකට්ට පැත්ත වැටුනොත් ඒක අබෝලින් වැහිලා යනවා. බැලි වලින් එන්නේ. ඒ නිසා සත්‍යමත් ඒටිව සත්‍යමත් ඉතන මොනම කෙලෙෂයක්වත් අහුවෙන්නේ ඔක්කොම විනිවිදව. නමුත් අපිට සත්‍යමත් වුණාට අපි සත්‍යමත් බව අදහන්නේ නැහැ. එහෙම නැත්නම් සත්‍යමත් භවයේ තියෙන බලය දන්නේ නැහැ. ඒ මොකද අපි හිතනවා මේ කෙලෙස් නිට්ටරම ඉල්ල පහර දෙන නිසා කෙලෙස් බලවත් කියලා. සර්වඥන්ති පැහැදිලි ප්‍රකාශ කරනවා. ওই කෙලෙස් සහ සතිය වගේ ධර්මවලදී සතිය තාමත්ම බලවත්. අපි සතිය අදාහන්න නැති නිසා අපි සතියට තැර දෙන්නේ නැති නිසා සතිය මුසුප්පු වෙලා පස්සෙන් පස්සට යනවා අපි කෙලෙස් වල තමයි තන්නේ. ඉතින් අපි නිතරම කල්යාණ ධර්ම අසුරු කරමින් කල්යාණ මිත්‍රයන් අසර ඉන්නකොට සතිය වඩනකොට නම් කල්පනාවෙන් ඉඳී තියෙනවා අඩු ගන්න හිත පිට ගිහිල්ලා අපි භාවනා කරනකොට ඊට සද්දයකට වර්ණයකට රූපයකට වේදනාවකට ගිහිල්ලා ටික වේලාවකින් ධර්මානුකූලවම ඊතාවවර්ම අරමුණට එනවා. ඊආවත් අපි පශ්චාත්තාප වෙලා ඒ අරමුණ කුණු කරගන්න. පිලුණු කරගන්න. තිත බර කරගන්න. ඊට පස්සේ ආයෙ හිත කෙලෙසකට වැටෙනවා. පශ්චාත්තාපේ පැත්තක තියලා ආදත් දෙක රණ්ඩු කරනකොම අර හිත දැන් ආවනේ වර්තමානට කියලා. ඒකට සතුටු වෙච්ච දවසේ ඔන්න ආර්ය තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා තමන් කරා නැවත පැමිණෙන හිත සටනක් කරලා ගිනලා සට පැමිණෙන හිතට උනතුරක් කරන්න එපා. මූණට කෙල ගන්න එපා. ඒ ඉන්නකොට ඒක බාර ගන්න නම් යෝගාචරය කොච්චරක් ඒ අත්තරදි රාශියක් වෙලා තියෙන්න ඕනද දැනුවත් වෙලා තියෙන්න ඕනද ඒ වගේම මේ වැරදෙන හැම එකකම පාඩමක් තියෙනවා. හැම හැම දුකකම හැම අත්තරද්දකම පාඩමක් තියෙනවා ශිල්පේ දන්නවා. මරේ හරියට දන්නවා නම් දරේ පලන්න පුළුවන්. මරේ දන්නේ නැතුව දරේ බලන්න ගියා. අනුහම අනුම දර බැලුවා වගේ පොරවත් ඉවරයි අතත් ඉවරයි දරුවින් ගන්න දෙයක්වත් නැහැ. ඉතින් මේ වගේ මට හැරලා මේ දේශනා කිරීමෙන් සර්වඥාන්සේ උනන්දු වෙන්නේ භාවනා කරලා කරලා ඉස්සෙල්ලා නම් ඇත්තටම අනුම දර පන්න බැලිලා තමයි අපි කරන්නේ. මරේට හරසත්ටයි ගන්න. අපි හිතන්නේ මේ පැත්තට ගෙනම මරේ ඉන්නේ අනිත් පැත්තට බව තේරුම් ගන්නේ ගොඩාක් කල් ගිහිල්ලා. බුදුන්සි කියනවා අපි නිවන හොයන්නේ රුචිකත්වය හරහා. රුචියේ නිවන නෑ. අපි නිවන හොයන්නේ ශ්‍රද්ධාවන ශ්‍රද්ධාවේ නිවන නෑ. අපි නිවන හොයන්නේ තර්කයෙන් තර්කයේ නිවන නෑ. අපි නිවන හොයන්නේ ගුරු පොතේ හැටියට සිද්ද ලිවිල්ලට සුද්ධ ලිවිල්ල නිවන නෑ. අපි නිවන හොයන්නේ අපේ රුචිකත්වයට අපේ දෘෂ්ටියට ඒක නෑ. නිවන බොහෝ විට දෙන්නේ අපි හිතපො නැති තැනක නැත්නම් රුචි කරපු නැති තැනක ශ්‍රද්ධාවෙන් අදාහු නැති තැනක අපි දකින්න මෙතෙක් කරගෙන සුද්ධ ලිවිල්ලෙත් නෙවෙයි අපි මෙතෙක් කල හිතා හිටපු දෘෂ්ටියෙත් නෙවෙයි තර්කෙත් නෙවෙයි ආනේ විදිහට හිතාලුත් කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් රැඩිකල් වාදීව කල්පනා කරන්න පුළුවන් නම් මේ වගේ සූත්‍රවල කියවන දේ සාමාන්‍ය සුතේ වගේ විදිහට තේරෙනවා කවදාකවත් අහපු නැති දෙයක් මේ කියන්නේ ඒකේ කියන්නේ හිත යොදලා බලනකොට තියෙනවා අපි සම්ප්‍රදාන කුල හිතලා නම් නිවනෙන් ගොඩ එන්න බෑ. ඒක එක තැන කරකැවිල්ලක්. ලේන කූඩුවේ දුවනවා වගේ. නමුත් මේ මේ විදිහට හිතුවොත් නම් ගොඩ එන්න පුළුවන් කියලා. අද්දකපු දවසේ යම් විදිහකට මෙහෙම පුංචි දෙයක් හරි අද්දකපු දවසේ තීරණ බණ ගන්නවා බුදුහාමුදුර ගැන කවුද කියලා. එහෙම නැත්නම් අපිට අනේ බුදුහාමුදුරලා අපිට ආශිර්වාද කරලා නිවන් දක්වයි. එහෙමයි අපි හිතන්නේ මෛත්‍රී බුදුහාමුදුර ගැන. ඇවිල්ලා අපිට අත තියලා හාපදා යම් කියලා ගිනියයි කියලා. මොනම දෙයක්වත් කරන්න පුළුවන් ශක්තිය බුදු කෙනෙකුට නෑ. ඒ ශක්තිය මනුෂයා තුළ තියෙන බව විශේෂයෙන් මේ වගේ දේවල්ට පෙළඹිච්ච කෙනාව නැගිටලා තියෙන බව උනන්දු කරවන්න බුදුරජාණන්සේ බණ කියනවා. ඒ සඳහා එළඹෙන පෙළඹෙන අයට තහවුරු ධෛර්යයක් දීලා, තල්ලුවක් දීලා ඉලවවනව කතා කරවලා හැකි සංඥාව ඇති කර දීමටයි මේ කටයුත්ත කරන්නේ. ඒක නිසා බුදුරජාණන්සේ මේ පුට්ටපාද සූත්‍රයේ මේ දැන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ සූත්‍රෙ නිමා වේලාගියේ ඒ වෙලාවේදී කියනවා යම් වෙලාවක දිනකින් කිරි කිරෙන් දී කිරි දී කිරි වලින් වෙඬරු නවනීත නවනීත වලින් වෙඬ කිතෙල් කිතෙල් වලින් කිතෙල් මණ්ඩ කියන මේ වයින් එක සැරයකට එකයි තියෙනවා ඔක්කොම එක මොහොතේ තියෙන බෑ එකක් තියෙනකොට අනෙක් හතර නැති කරගෙන තමයි එක මතුවෙන්නේ නිසා දැන් තියෙන්නේ මෙන්න මෙතනයි කියලා දන්නවනම් අපිට ඒකේ ප්‍රයෝජනේ ගන්න පුළුවන්. ඒ වාගම චරලයන් සඳහන් කරලා තියෙනවා යම් වෙලාවක මගේ හිත තියෙන ඕලාරික ආත්මපටිලාභයේ. මේක කාමයේ බුද්ධි විචින වෙලාවෙද. එතන මගේ හිත තියෙන්නේ රූප ධර්මයක ආනබන සතිය හරි සක්මණේ හරි රූප කර්මස්ථානයකද එතන රූපයක් ගෙවන් කරලා එවන අරූප කර්මස්ථානෙ කියලා දන්නවනම් තුනම දන්න කෙනාට හිතා ගන්න පුළුවන් ඕලාරිකේ ඉන්න ඉන්න තාක්කල් රූප ධානයක් ගැන උරුම වාසිකමක් නැහැ. අරූප ධානයක් ගැන උරුම වාසිකමක් නැහැ. මොකද ඒ තරම මේ කාම ලෝකය ඒ මිනිස්සයා මත් කරනවා, වශී කරගන්නවා, වංචා කරනවා, ෂට මායාවී බවට පත් වෙනවා. චපලයි. ඒක රෝගන තියාගෙන ඉන්නවා. ඒකටත් වෙලා වැඩි කරනවා. නමුත් යම් කිසි කෙනෙක් එවැනි රූප ලෝකයෙන්, එවැනි කාම ලෝකයෙන්, එවැනි ආමිෂ ලෝකයෙන් తాවකාලිකව ඉෂ්ටිරෝ වෙන් වෙලා බණ භාවනා කරලා නීවරණ අයින් කරගන්න පුළුවන්. රූප ධර්මයකට මූණට මූණ දාලා ඉන්න පුළුවන්. සතිය පිහිටවන්න පුළුවන්. අප්‍රමාද වෙන්න පුළුවන් කියලා දැනගෙන දැනගත්තොත් ඕනම වෙලාවක හිත උනම් කාම ලෝකයට යන්න පුළුවන්. ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් මෙදෙන්න ඉන්නත් පුළුවන් කියලා යා දන්නවා අඩු ගානේ මනුෂ්‍යාත්ම භාවයේ මේ වගේ අත්භව දෙකක් තියෙනවා. නමුත් ඊමුත් එහාට ගිහිල්ලා ඒ රූපය සම්පූර්ණයෙන් ගෙවම් කරලා සතිය කඩා ගන්න නැතුව හිටියොත් පේනවා ඕලාරිකත්ව පහටලාභයක් තියෙනවා රූපීයත්ව ප්‍රතිලාභයක් තියෙනවා අරූපීයත්ව ප්‍රතිලාභයක් තියෙනවා යానන් දන්නා මනුස්සකම හරි වටින දෙයක්. තමයි යදී සදී බැදී කටයුතු කරන මට්ටමටපත් වෙනවා. ඒ නිසා උත්තරම தත්ත්වෙන්පත් කරොත් ගැටුමක් නැහැ, කෙලෙස් නැහැ, කාටවත් කරදර කරන්නේ නැහැ, සුවකෑමකුත් නැහැ. අනාගතේට කර්ම රැස් වෙන්නේ නැහැ ඒ තුන විස්තර කරලා මේ ඕලාරික අත්පත්ලාභය කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද හිත. අරූපී අත්පත්ලාභය කියලා කියන්නේ වර්තමාන මොහොතේ සතියෙන් අර්ම කර්මුණක හිත පවත්තර වෙනවා. අරූපී අත්පත්ලාභය කියලා කියන්නේ අරමුණක් ගෙවම් කරලා ඒක හොඳට විස්රාම වෙච්ච, උදකලා වෙච්ච පිරිසිදු තත්ත්වයකට කරනවා. මේ තුනම විස්තර කරලා බුදුදහම තුනින්ම අයින් වෙන්න මිසක් ඔය එකක්වත් බදාගන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ බණ කියන්නේ. සංසන්දනාත්මකව පෙන්ලා දීලා ඔය රූපී අත්පටිලාභයට වැඩිය අරූපී අත්පටිලාභය හොඳ වුණාට ඒක අල්ලගන්න නෙවෙයි බණ කියන්නේ. හරියටම ඥානවන්ත කෙනෙක් ඒ ඕලාරික අත්පටිලාභයේ තේරුම් ගන්න ඒක ප්‍රතික්ෂේප කරන්න යම්සේකින්ද රූපී අත්පටිලාභය ගැන අදහසින් ඒ වාගෙම අරූපී අත්ත ප්‍රතිලාභේ ලැබුණත් කියන්නේ අරූප ධානයක් ලැබිලා ආකින්චඤ්ඤායතනේව සංඥානා සංඥායතගෙන ගැඹුරු ධානයකට ගියත් ඒක අල්ලගන්න නෙවෙයි මම කියන්නේ ඒකත් අර විදිහටම ගෙවම් කරන්න පුළුවන්. එකක් නිසා අනිත් එක ගෙවම් කරන ක්‍රමය. අන්න ඒ විදිහට ගියාට පස්සේ තමයි ඒ ආකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැති සංඥාවක් වශයෙන් මට නිින්ද ගිල්ලක් දන්නෙත් නැහැ අවදි වෙලාවක් දන්නෙත් නැහැ වේලාව කොහොමද දන්නෙත් නැහැ ඉරියව මොකක්ද දන්නෙත් නැහැ අන්න එතෙන්ද ගියාම බුදුන්සේ නමක් දෙනවා සංඥාග්ගයි කියලා සංඥාව යන්න පුළුවන් අන්තිම කෙලවර ඒ සංඥාග්ගයට ගියාට පස්සේ තමයි මේ යෝගාවචරයට අවස්ථාවක් ලැබෙන්නේ මේ ලෝකයේ තියෙන තාක හැම සංඥාවක්ම කෙලෙසක් හොඳ සංඥා කියලා જાතියක් නික්ලේශී සංඥා කියලා જાතියක් නෑ සංසන්දනාත්මක සංඥා කියන ඔක්කොම ඉහළ වගේ මොකෙත් තියෙන කෙලෙස් ඒක නිසා අපි ඉන්න ගොඩක් ඝන බහල ගොජ දාන නිලමැත්සන් වහන සංඥාවට වැඩිය කාම සංඥාට වැඩිය හොඳයි රූපී සංඥාව තීර්ණාත්මකයි ප්‍රතිපදාවෙන් ගන්න කෙලෙස් අඩුයි ඊටත් වැඩිය අඩුයි සංඥාව අරූපියාත්ම භාවයේ ඒක නිසා ඒකේ දැවිලි දැවිලි නැහැ. අසහනකාරී තත්ත්ව නැහැ. ඒකත් තේරුම් අරගෙන ඒකත් අතහරිනවයි කිව්වොත් ඒක මොකක් අමාරු මනුස්ස මනසකට හිතාගන්න. ඒක තමයි බුදුසසුනේ පණිවිඩය. එදි මේ කාම ලෝකයෙන්වත් වෙන්න බැරි නා ආමිෂයෙන්වත් වෙන්න බැරි කෙනෙකුට කවදාකවත් ඒක හිතා ගන්න අමාරුයි. නමුත් ඒ නිසා බුදුජානනාන්තේ හෝ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හෝ ගිහියන්න මෙවුවා කියන්නේ නැහැ. මොකද කිව්වට ගිහියෝ ඉන්න කක්කවලේ හැටියට බලනකොට මේ සබන් කාලා හොදලා ගොඩ ගන්න බෑ. නමුත් මේ අනාථපිණ්ඩික සිටුතුමා වගේ මේ පොට්ටපාදලා වගේ යම් ප්‍රමාණයක් අස්පිරිසුදු කරගත්ත මිනිස්සු හිටපු නිසා එයත් පුත්‍රජානන්සේගේ ඉල්ල තිබුණා. අනේ ස්වාමීන් වහන්සේ සමහරක් ඇත්තෝ උක බෑ කියලා වැත්තකට දාන්නේ මේක තීරුම් ගන්න පිළිසිනවා අන්නේ පිළිස ගැන අනුකම්පාවයි නැත්නම් ඒ පිරිස ගැන හිතලා තීරුම් ගත්තොත් තීරු කළ දුන්නොත් යත් තීරුම් ගත්තොත් ඒකේ යතන ලොකු ඉදිරිපීමක් වෙනවා ශාසනික පැවැත්තට ඉදිරිපීමක් වෙනවා ගැඹුරු ඉතලා තහින් දෙපයි කියලා ඊට පස්සේ තමයි පසු කාලීන ක්‍රමයෙන් ක්‍රමයෙන් සර්වචනාදී හෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ වගේ ගැඹුරු ධර්ම දේශනා කරන්න පටන් අරගත්තේ ඒ නිසා දැන් අවුරුදු 30කට අතර ඉස්සෙල්ලා අර පරණ තුන මතයටම අපි ගිහිල්ලා තිබුණා මේක කොහොමඩක්වත් තේරුම් ගන්න බෑ ඒක මෛත්‍රී බුද්ධ ශාසනයකන් එන්න ඕනේ මේ කාලේ කරන්න බැරිය භාවනා කරන්න බැරිය කියලා. නමුත් අද වෙනකොට යම් ප්‍රමාණයක ජන විඥානයේ ජන සමාජයේ ප්‍රබෝධයක් තියෙන නිසා මේ මම මේ අද දේශනා කරන්න නැත්නම් ඉදිරිපත් කරත්තගේ සූත්‍ර අද ටික සාකච්ඡා කරන්න ඇවිල්ලා තියෙනවා. නැත්නම් අපි අත්තම්මල මුත්තම්මල අපච්චි ධම්මල ඉන්නාලේ කවදාකවත් මෙහෙම දෙයක් අල්ල බණක් කියලා නැහැ. කියවිලා තියෙනවා නම් කියවිලා තියෙන්නේ මෙව ගැන කටපාඩම් කරලා සාදු කියන එක විතරයි. එහෙම නැත්නම් චතුස්වරක භාවනාව විතරයි. දැන් අපිට හම්බෙලා තියෙනවා ඒව ගැන ප්‍රත්‍යක්ෂිකෝක වේදත් අඩු ගානේ අහන්න. ඒකට උගාක්ම හේතු උනේ එකක් මේ යුග පෙරලියක් වශයෙන් මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ පොඩි ප්‍රබෝධයක් ආවා. තවත් අපි දන්නේම නැති පැත්තක් තියෙනවා. විද්‍යාවෙන් මේක හරියටම සම්පූර්ණ බටහිර ලෝකේ නව යන්ත්‍රෝපකරණ හරහා වෙන්න පටන් ගත්තා. ඒගොල්ලෝ රූපද්‍රව්‍ය අමුද්‍රව්‍ය කියලා කියනවා මූලද්‍රව්‍ය කියලා කියනවා බෙදාන බෙදාන බෙදිසල අමුද්‍රව්‍ය වෙන් කරන්න පටන් ගත්තා. ගහන ද්‍රව, ලෝහ, සන්නායක, අසන්නායක, කාබනික, අකාබනික කියලා බෙදාගෙන බෙදාගෙන ගියා. අපි ඉස්කෝලේ යන කාලේක මුළු කළු ලෑල්ලමදී ආරක්ෂාව වගෝලියන. ඉතින් අපි ඔක්කොම කටපාඩම් කරන්න ඕනේ. කටපාඩම් කළා තමයි විභාගෙට කියලා කියන්නේ. මෙලෝ ජීවිතේට සම්බන්ධයක් නැහැ. නමුත් ටික කාලයක් යනකොට තේරුම් පටන් අරගත්තා මේ එක එක මූලද්‍රව්‍යයක් ඒගොල්ලෝ හිතපු විදියට කොටුකට ගාල් කරලා තියන්න බෑ ඒක වෙනස් වෙනවා. එකින් එකට මාරු වෙන්න පුළුවන් විශේෂයෙන්ම මූලද්‍රව්‍ය අණුක භාරය වැඩි වෙන්න වැඩි වෙන්න ඒක බිඩි බිඩි කැඩි කැඩි යන ගතියකට එන්න පටන් ගන්නවා. නැත්තම් ඉස්සලා හිතුවේ 90 තමයි 90 කියන ප්‍රමාණය තමයි අදුම ලංසෝ ඒකෙන් තමයි ලෝකෙ ඇවිල්ලා අපි ඉස්කෝලේ යන කාලෙම තිබුණා අණුවට වැඩිය පරමාණු පුංචි කියන කතාව. ඊට පස්සේ පරමාණු ගැන අපිට කියලා දෙනකොට ප්‍රදර්ශන පවත්නවා. පරමාණුක හැටි උගන්නටි පිස්සෙක් හිතන ක්‍රමයක්. ඊට පස්සේ පරමාණු ඇතුලේ තියෙන අංශු subatomic particles දිගේ ගියා. දිගේ ගිහිල්ලා අන්තිමට බෙදාන බෙදාන ගියාට පස්සේ ඔක්කොම හැදිලා තියෙන ශක්තිය වලින් බව වේග වලින් බව ඒ ශක්ති සහ වේග එක එක අවස්ථාවල හැටියට ද්‍රව්‍ය බවටපත් වෙනවා ආය ද්‍රව්‍ය ශක්ති බවටපත් වෙනවා ඕනෝක තමයි ඔය අයින්ස්ටයින් හොයාගත්ත වැදගත්ම න්‍යාය E, e mc2 කියලා E සමානයි mc2 කියන සමීකරණය. මනුස්සයට දෙන්න තියෙන ලෝකෙ උපරිම සම්මාන දුන්නා. ශක්ති ද්‍රව්‍ය බාටපත් වෙනවා ද්‍රව්‍ය ශක්ති බාටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ ලෝකයේ තනක් බරක් වේලාවකට අහු වෙන්නේ නැති මේ ශක්තිය ධනක් බරක් වේලාවක් ධනවන රූප බාටපත් වෙන්නේ කොහොමද ආය රූප ද්‍රව්‍ය බාටපත් වෙන්නේ කොහොමද කියන එක තාම විද්‍යාවට මායි කරගන්න බැහැ අපි ලොකු සාමිනාචේ සමථ විදර්ශනා භාවනා මාර්ග පොතේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වීම සහ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යම වීම කියලා ඔක බෞද්ධ මතය හෙලි කරලා තියෙනවා මෙන්න මේ විදියට මේ ශක්ති තරංග වශයෙන් තියෙනදී දිගපළල උස ගුරුත්වාකර්ෂණ සහිත රූප බවට පත්වීමේ වැඩපිළිවෙල කොහොමද වෙන්නේ කියලා බලනකොට ඒ අවුරුදු 100 ගානකට ඉස්සෙල්ලා විද්‍යාඥයන් දැනගත්තා මේක ඕනම දෙයක් ඕනම දෙයක් වඩපත් වෙනවා. හැකියාව තියෙනවා. හැබැයි එකක් වඩපත් වුණොත් වෙනස් දෙයක් වඩපත් වෙන්නේ නැහැ. ඒ ශක්තිය හයිඩ්‍රජන් වුණොත් හයිඩ්‍රජන් වලට හීලියම් වෙන්න බෑ. හීලියම් වුණොත් හයිඩ්‍රජන් වෙන්න බෑ. ඒ ඒ බවටපත් වෙනවා. ආන්නේ විදිහට හැම දෙයකටම possibility එකක් තව දෙයක් බවට පත්වීමේ ශක්තිය අතින් අසීමිත පරාසයක් තියෙනවා. නමුත් අවස්ථාවේදී එකක් බවට පත් කරනවා එකක් බවට පත් කිරීම නිසා බොහෝ දේවල් බවට පත් කිරීමේ ශක්තිය නැතු වෙනවා. මෙන්න මේක තේරුම් ගත්තට පස්සේ විද්‍යාව බුදුන් සරණ යයි කියලා දැන් විද්‍යානුකූල නිෂ්පාදන විද්‍යානුකූල සොයා ගැනීම වලට අර්ථකතන දෙන්නේ මේ සූත්‍ර කියලා බලන්න. බුදුහාමුදුරුවෝ කියපු සූත්‍ර කියවලා බලලා මේ කලින් හිටපු විද්‍යාඥයෝ කියන දේවල් අල්ලන්නේ නැහැ. මේ නිසාත් අද බටහිරේ පුදුමාකාර විදියට මේ දිනකින් කියනවා කිරි වලින් දී කියනවා දී කිරි වලින් වෙඩර වෙනවා වෙඩර වලින් කිතෙල් වෙනවා කිතෙල් වලින් කිතෙල් මණ්ඩේ එනවා ආපු දේ මිස වෙන දෙයක් පාටපත් වෙන්නේ බෑ බෑ කිරි වල තියෙන ඔක්කොම පත් වෙන ශක්තිය මෙන්න මේ වගේ දේවල් අවුරුදු 2600 කට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ ඇයි කිව්වේ කොහොමද මේක ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියලා අද බෞද්ධින්ට වැඩිය ලොකු කුතුහලයක් තනවලා තියෙනවා විද්‍යාලෝකේ. ඒ නිසා යම් කිසි කෙනෙක් අපේ પરම්පරාවේ දෙවෙනි પરම්පරාවේ තුන්වෙනි પરම්පරාවේ හොඳ දක්ෂ ශිෂ්‍යෙක් බටහිර විශ්වවිද්‍යාලයට ගියොත් එයාට මේ පොත ආයෙ කියවන්න වෙනවා. ඒ විද්‍යාඥයෝ කියන උඹලගේ පොතේ තමයි යෝග තියෙන්නේ. අපි යෝග කියවෙන්නේ නැහැ අපි යෝග ඉස්සෙල්ලා গুপ্ত දරන කියලා විසි කරා. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ සල්පනක කෙනෙක්. විද්‍යාඥයෝ කියලා කියන්නේ අලුත් කට්ටිය කරනවා. මොකද ඒ කට්ටිය දැන් ආපහු හැරිලා මෙතෙන් එනකොට දෙකොණ එකතු වෙනවා. මේ දෙකොණ එකතු වීම පිළිබඳව දැනගත්තත් උදාරගත්තා. යම් කෙනෙක් සතිය වඩනවා නම් එයාට තේරෙයි හිත වර්තමානයේ පවතිනවා නම් අතීතනාගතේ තියන්න බෑ. අතීතේ තියෙනවා වර්තමාන අනාගතේ තියන්න බෑ. අනාගතේ තියෙනවා අතීතේ වර්තමාන තියන්න බෑ. හැබැයි මේ තුනට යන්න පුළුවන් ශක්තිය ඕනම වෙලාවක සමසේ තියෙනවා. යෑම පිටින් ભેදයක් නැහැ. පින්පව් ભેදයක් නැහැ. පැවිදි පැවිදි ભેදයක් නැහැ. මේ බව දන්නේ නැති නිසායි මිනිස්සු අල්ලාගත්ත දේ බදාගෙන తත්‍ර తත්‍ර අවිනන්දනී කියලා කරවිලට වැටිච්ච බනවා කරවිල කාගෙන යනවා වගේ ඒක අල්ලාගෙන ඉස්ත්‍රින් ඉස්ත්‍රි අයිතිවාසිකම් පිළිබඳව කතා කරනවා. භික්ෂුන් භික්ෂු අයිතිවාසිකම් දතා සටන් කරනවා. පහත් පෙළේ මිනිස්සු පහත් පෙළේ අයිතිවාසිකම් දතා හටන් කරනවා. ඉහළ පෙළේ මිනිස්සු ඉහළ අයිතිවාසිකම් හටන් කරනවා කියලා කියන්නේ තමන්ගේ වලිගය අපාන කාල මැරෙන පොළොංගු වගේ. දන්නේ නැහැ අපිට මීට වැඩිය වෙනස් තත්ත්වවලට යන්න පුළුවන්. අල්ලගත් එක බදාන කාල ගන්නවා කාලා තියෙන තමන්ගේ වලිගය. ඔය කාල සර්පයටත් ඕක වෙනවයි කියනවා. කාල සර්පය ඔය මහමීර පර්වතයේ වටේ ඇවිදිනකොට ඒක විශාල රවුමක්. කාල සර්පයත් හරි දිගයි. ඒ වටේ රවුම ඇවිදිනකොට තමන්ගේම වලිගය පේනකොට පොඩ්ඩක් ඉස්සරහයි. ඉතින් ඒකල්ලන තමයි යොදවන්නේ. කාලසප්පය කරගන්නේ අල්ලගෙන ගිල්ලන ඉලින තමන්ගේ බලය. දන්නේ නැහැ අපිට වෙනස් මේ ගත කරන අමු ගිහි ජීවිතයේ තියෙද්දි ඕනේ සුද්ධාත්මයකට ඕනේ ධ්‍යාන භාවනාවට යන්න පුළුවන් බව දන්නේ නැති නිසා මේ අල්ලගත්ත දේ අයිතිවාසිකම් ඉල්ලනවායි කියන එක කොච්චර තුච්ඡද කියන කොච්චර පහත්ද කියනනම් ත්‍රිපිටකයේ කිසිම තැනක අයිතිවාසිකම් කියන වචනේ නැහැ. දේශපාලන කියන වචනේ නැහැ. ඒක සේරම මිනිස්සු අවසන්නේ මේ මිනිස්යා එතන තියලා බැඳින්න, ගැට ගහන්න අසුකාණීය දේශපාලනත්ව හදාගත්ත දේවල්. ඒ නිසා අපි යම් තැනක අයිතිවාසිකම් ඉල්ලහටම් කරනවා නම් අපි වැඩියෙන්ම අයිතිවාසිකම් ඉල්ලන්නේ අපායයට. හැම අයිතිවාසිකම අපි යන්නේ අපායට. ඒන් ගැලවෙන්න අපි හරිම අකමැති. ඒකල අයිතිවාසිකම් ඉන්න අපිට අපාය දීර්ඝායුෂ්ක වේවා. බෝධි පූජා තියෙති දීර්ඝායුෂ වෙන්න නැහැ. අපාය යනවා. අපාය තමයි ගිහිල්ලා වැඩිම කාලයක් ඉන්නේ ඊට පස්සේ ඒකෙන් මැරෙන්න යනකොට අම්මෝ මැරෙයි මම මොනවත් කරන්න එපා මට ඉන්න දෙන්න දිගට ඉන්න දෙන්න කීක හටන් කරනවා මේ අපායේ බුදුජානකසේ සඳහන් කරන්නේ මිනිස්සෙක් දන්නම් කියන සම්පත්තිය කියන එක. මිනිස්සේ දන්න මේක බුද්ධෝත්පාද කාලයක් කියලා. මිනිස්සේ දන්න මම මිනිස්සෙක් කියලා. මිනිස්සේ දන්න මට ක්ෂණ සම්පත්තියක් තියෙනවා කියලා. මිනිස්සේ දන්න මට ඕනෙලක පැවිදි වෙන්න පුළුවන් කියලා. මිනිස්සේ දන්නව නම් මට කල්යාණ මිත්‍රයෝ ඉන්නවා කියලා. මිනිස්සු දන්නවා මේ ඇහින්නේ සද්ධර්මයේ කියලා. මේ ඔක්කොමත් හම්බුනාට පස්සේ ඒ චේතිත් නිකට අල්ලන්නේ අල්ලේ තියාගෙන චක්කුණු පංචස්කන්ධය හරි දුකයි කිය කිය කතා කරනවා. මේ සම්බන්ධ වෙන්න මිත්‍යා දෘෂ්ටික පිළිසාර. චිත්තාර්ථ සාරිපුත්‍ර නැත්තම් පොට්ටපාද අපිට දෙනවා පො ඒගොල්ලෝ මොඩියෝ. අපි නම් බුද්ධහම ගැටි දක්ෂයි කියන. නමුත් බෞද්ධයන්ටයි මේ මනුස්සෙන් දැකේ තේරුම් ගන්න අමාරු නෑ. විනසක් තේරුම් ගන්න අමාරු නෑ තේරුම් ගන්න අමාරු වෙලා තියෙන්නේ තේරුම් ගන්න ඕනේ නැති නිසා අපි කියන අපෝව තේරෙන්නේ නැහැ ගැඹුරු විදියට පැත්තකට දාන්න පැත්තකට දාන්නේ මොකටද මේ කාමරේ තියෙන ආසාව නිසා ඒ නිසා තමයි ඇල්ලුවොත් යන තැනක එතෙන් අහු වෙනවා ඒ අහු වීම නිසා ගොඩාක් විකල්ප තමන්ගේම ගිලිහෙනවා කියන බව දන්නවනම් බුදුරජාණන් කියනවා අල්ලපන් පය බුරුලින් තියලා අල්ලපන් පාදාන කරන්න නැතුව අල්ලපන් සුඛනම්ය විදිහට අල්ලපන්. ඒකට කියන්නේ සම්මර්ෂණ කියලා. දැඩිසේ අල්ලන කියනවා පරාමර්ෂණය කියලා. ඒ නිසා කාමේ පරාමර්ෂණය කරන්න එපා. කාමේ සම්මර්ෂණය කරන්න. තමගේ හිතේ කාමේ එනකොට ඒක සම්මර්ෂණය කරන මේක මුලැමැදාක වශයෙන්. ඉතින් පශ්චාත්තාප වෙන්න ඕ ඇලි ගැටි ගන්න කියනවා කියන පරාමර්ශණය කරනවා. ඒ නිසා බුදුජානනාංශ මේ කිවුනට පස්සේ කියනවා මහණනි මේ වචන නැතුව මට උඹලට මේක කියන්න බෑ. නමුත් වචන වල කවදා සත්‍ය නෑ. මම මේ වචන අල්ලන්නේ සම්මර්ෂණ ශාස්ත්‍රයේ. පරාමර්ථන ශාස්ත්‍රයෙන් මම කියන දේ වචන අල්ලන්න එපා. අදහස තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ සඳහා කළපුරුද්ද භාවනාවක් තියෙනවා. තමන්ගේ අත්දැකීම් තියෙනවා. ඉතින් මේ දවසේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ කළපුරුද්දෙන් තියෙන අත්දැකීමට තව ධෛර්යයක් ශක්තියක් බලයක් වේවා කියන අදහසයි. එසේම ශක්තිය ධෛර්ය බලය පිණිස මේ ධර්ම දේශනා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාට සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා ඇයි අපි පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් වගේ අරගෙන තිනවා ධර්ම දේශනාව සඳහා ඉවර කරන්න ඉස්සලා අපි මේ කරන ධර්ම දේශනාවේ පරණ චාරිත්‍රාක් හැටියට කියන්න කරන්න දෙයක් තියෙනවා නම් විවේචන තියෙනවා නම් මත ප්‍රකාශ කරන්න තියෙනවා ඒකට අපි ඉදිරි ප්‍රස්තාව ලබා ගන්න. ඒ නිසා කාට හරි මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කිවිතු කොලෙජයක් තියෙනවා. ඒකට අවස්ථාව ගන්නයි කියලා කරුණා දීලා හිනවා. එහෙම නැත්නම් අපි ඒත්තාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ ධර්ම දේශනාව හැසිරවාරේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රකාශයක් නැති අපි කාටවත් අධ්‍යයනය කරලා දේශනාචාර්යවරු විනෝද සටහන් කරන්න බලාපොරොත්තු සිතාදාචගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා නමෝතන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පර ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං